ප්‍රතිඵල අකාලිකව සිද්ධ වෙලා ධර්මයේ මාර්ගයෙන් අපිට විවරණයක් දෙන්න පුළුවන්. හරි එතකොට වැඩේ වෙලා. ඒ නිසා උපේක්ෂාවට යනකොට මේ ඒකේ ප්‍රතිඵල තමයි ලැබෙන්න පටන් අරගන්න බුදුහාමුදුර කෙනෙක් ඇති වෙන ශ්‍රද්ධාව, ධර්මයේ කෙනෙක් ඇති වෙන ශ්‍රද්ධාව නැත්නම් මේ සංගරත්නයේ කෙනෙක් ඇති ශ්‍රද්ධාව අර ප්‍රසාද ශ්‍රද්ධාවක් නෙවෙයි. තුලින්ම මේකක් තියෙනවා.